1000 cc hybrid වලට 150 ඉඳන් 70 කරලා 16 2000 cc වලට 100 ඉඳන් 90 කරලා තියෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රික් කාර් 105ක් තිබුණේ 45 වෙලා. ඒ කියන්නේ ඒ කියන්නේ ලීස්ගේ රට ලක්ෂ 25කින් විතර ඩියුටි වැඩි වෙනවා. ඇස්පා වගේ රටයක් ලක්ෂ 5කින් විතර ඩියුටි වෙනවා 4.5කින් ලක්ෂ 4කින් විතර වැඩි වෙනවා ගන්නාර එකක්. යුනිට් ඒ ඩියුටි එකක් දාලා තියෙන. ඒ කියන්නේ ඒක තමයි අවම ටැක්ස් එක වෙන්නේ. ඒ කියන්නේ අපිට ඊට අඩුවෙන් බදු ගෙවන්න බෑ. ඒ කියන්නේ දැන් මාරුති වලට එහෙම ලක්ෂ 10ක් අවම ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. වෑන් එහෙම හයිස් වගේ වෑන් එක බදු වශයෙන් ලක්ෂ 25ක් 30ක් අතර වැඩි වෙලා තියෙනවා. ඇත්තට මේක කියන්න ඕනේ මේ අයවැස් එක්ක වගේම මේ කාරණා දෙකක් තියෙනවා. තවත් වැඩි වුණා ඔක්තෝබර් 18ට වටිනාකම් වෙනස් කිරීම මත ඊට පස්සේ අරපු ණයවර ලිපි වලට. ඒ දෙකම තුන තවත් වැඩි වෙනවා. මේක අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.